සල්ලේක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මා මහචුන්‍දෝ සායන්න සමයං පතිසල්ලානා බුද්ධිතෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා මහා චොන්දෝ භගවන්තං ඒතදවෝච යායිමා බන්තේ අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ uppajjante අත්තවාද පටිසංයුත්තා වා ලෝකවාද පටිසංයුත්තා වා ආදිමේවනුකෝ බන්තේ බික්ඛුනෝ මනසිකරෝතෝ ඒවමේසා සම්දිත්තේනම් පහානං හෝති ඒවමේසා සම්දිත්තේනම් පටිනිස්සග්ගෝ හෝති තී යායිමා චොන්ද අනේක විහෙතා දිට්ඨියෝ ලෝකේ uppajjanti අත්තවාද පටිසංයුත්තාවා ලෝකවාද පටිසංයුත්තාවා යත්ථ චේතා දිට්ඨියෝ uppajjanti යත්ථ චේතා අනුසෙන්ති යත්ථ චේතා සමුදාචරන්ති තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඒව මේථා සම්දිත්තේනං පහානං හෝති ඒවමේතාසං දිට්ඨේනං පටිනිස්සග්ගෝ හෝති ථානං කෝපනේතං චොන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ජහනම් උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒවමස්ස සල්ලේකේන විහෙරාමි තේ නකෝපනේසේ චුන්ද අරියස්ස විනේ සල්ලේඛා වුච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ස විනේ වුච්ඡන්ති ඨානං කෝපනේසං චුන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේසසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං තේති සුඛං ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒවමස්ස සල්ලේඛේන විහෙරාමේති නකෝපනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේඛා බුච්ඡන්ති දික්ඛ ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ස විනේ වුච්ඡන්ති ථානං කෝපනේතං චුන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරෙය්‍ය සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදෙය්‍ය ඊයන්සං අරියා ආචෙක්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති සතියං ජහනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒවමස්ස සල්ලේකේන විහෙරාමේති නකෝ පනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේකා වුච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ස විනේ වුච්ඡන්ති ථානං කෝ පනේතං චුන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානම් අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒව මස්ස සල්ලේකේන විහරාමේති නකෝපනේතේ චුන්ද අරියස්ස මිනේ සල්ලේකහා උච්ඡන්ති දිට්ඨ ධම්ම සුඛ විහාරා ඒතේ අරියස්ස විනයේ වුච්ඡන්ති තානං කෝපනේ සංචොන්ද විජ්ජති යං ඉදේ පච්චෝ බික්ඛෝ සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්ංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒවමස්ස සල්ලේකේන විහෙරාමේති නකෝපනේතේ චොන්ද අරියස්ස විනේ සල්ලේකෝ උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනේ උච්ඡන්ති ඥානං කෝපනේතං චොන්ද විජ්ජති යං ඒදේ කච්චෝ බික්ඛෝ සබ්බසෝ ආකාසානං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්තේ විඤ්ඤාණං ඡායතනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒවමස්ස සල්ලේකේන විහරාමේති නකෝ පනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේකෝ උච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනයේ උච්ඡන්ති ථානං කෝපනේතං චොන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ සම්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්තේ කිංචේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය හස්ස ඒවමස්ස සල්ලේකේන විහරාමේති නකෝපනේතේ චුන්ද අරියස්ස විනයේ සල්ලේඛා මුච්ඡන්ති සන්තායේතේ විහාරා අරියස්ස විනේ මුච්ඡන්ති ඨානං කෝපනේ සංචුන්ද විජ්ජති යං ඉදේ කච්චෝ බික්ඛෝ සම්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරෙය්‍ය තස්ස ඒව මස්ස සල්ලේකේන විහෙරාමීති නකෝපනේතේ චොන්ද අරියස්ස විනේ සල්ලේකා වුච්ඡන්ති සන්තා ඒතේ විහාරා අරියස්ස විනේ වුච්ඡන්ති සල්ලේක පරියායෝ ඉදකෝපනවෝ චොන්ද සල්ලේකෝ කරණීයෝ පරේ විහිංසකා භවිස්සන්තේ මයමෙත්ත අවිහිංසකා භවිස්සාන් මාතේ සල්ලේකෝ කරණීයෝ පරේපානාති පාතා භවිස්සන්තේ මයමෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අදින්නාදායි භවිස්සන්තේ මයමෙත්ත අදින්නාදානා පටිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ අබ්‍රහ්මචාරේ භවිස්සන්ති මයමෙත්ත බ්‍රහ්මචාරේ භවිස්සාමි තේ සල්ලේකෝ කරණීයෝ පරේ මුසාවාදී භවිස්සන්ති මයමෙත්ත මුසාවාදා පටිවිරතා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ පිසුනා වාචා භවිස්සන්තේ මයමෙත්ත පිසුනා වාචා පටිවිරතා භවිස්සාමාති සල්ලේ කෝ කරණීයෝ පරේ පරුසා වාචා භවිස්සන්ති මයමෙත්ත පරුසා වාචා පටිවිරතා භවිස්සාමාති සල්ලේ කෝ කරණීයෝ පරේ සම්පප්පලාපේ භවිස්සන්ති මයමෙත්ත සම්පප්පලාපා පටිවිරතා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අවිජ්ජාලෝ භවිස්සන්තේ මයමෙත්ත අනවිජ්ජාලෝ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ ව්‍යාපන්න චිත්තා භවිස්සන්තේ මයමෙත්ත අභ්‍යාපන්න චිත්තා භවිස්සාමේතේ ශල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡාදිත්තේ භවිස්සන්තේ මයමෙත්ත සම්මාදිත්තේ භවිස්සාමේතේ ශල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා සංකප්පා භවිස්සන්තේ මයමෙත්ත සම්මා සංකප්පා භවිස්සාමේතේ ශල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා වාචා භවිස්සන්තේ මයමෙත්ත සම්මා වාචා භවිස්සාමාතේ චල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා කම්මන්තා භවිස්සන්ති මයමෙත්ත සම්මා කම්මන්තා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා ආජීවා භවිස්සන්ති මයමෙත්ත සම්මා ආජීවා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා වායාමා භවිස්සන්ති මයමෙත්ත සම්මා වායාමා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා සති භවිස්සන්තේ මයමෙත්ත සම්මා සති භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ මිච්ඡා සමාධේ භවිස්සන්තේ මයමෙත්ත සම්මා සමාධේ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේමිච්ඡා ඥානේ භවිස්සන්තේ මයමෙත්ත සම්මා ඥානේ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේමිච්ඡා විමුක්තේ භවිස්සන්තේ මයමෙත්ත සම්මා විමුක්තේ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ තේන මෙද්ද පරියුට්ඨිතා භවිස්සන්තේ මයමෙත්ත විගත තීන මිද්ධා භවිස්සාමාති සල්ලේ කෝ කරණීයෝ පරේ උද්දතා භවිස්සන්ති මයමෙත්ත අනුද්දතා භවිස්සාමාති සල්ලේ කෝ කරණීයෝ පරේ වේ චිකිච්ඡේ භවිස්සන්තේ මයමෙත්ත තින්න විචිකිච්ඡා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේකෝදනෝ භවිස්සන්ති මයමෙත්ත අක්කෝදනා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ උන්නාහි භවිස්සන්ති මයමෙත්ත අනුපනාහි භවිස්සාමාති සෙල්ලේකෝ කරණීයෝ පරේ මක්කේ භවිස්සන්ති මයමෙත්ත අමක්කේ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ පලාශේ භවිස්සන්තේ මය මෙත්ත අපලාශේ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ ඉස්සුකේ භවිස්සන්තේ මය මෙත්ත අනිස්සුකේ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ මච්චරේ භවිස්සන්තේ මය මෙත්ත අමච්චරේ භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ සටහා බයිස්සන්තේ මයමෙත්ත අසටා බයිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ මායාවේ බවිස්සන්තේ මයමෙත්ත අමායාවේ බවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ තද්ධා බවිස්සන්තේ මයමෙත්ත අත්සද්ධා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අතිමානී භවිස්සන්තේ මයමෙත්ත අනතිමානේ භවිසාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ දුබ්බචා භවිස්සන්තේ මයමෙත්ත සුබ්බතා භවිසාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ පාපමිත්තා භවිස්සන්තේ මයමෙත්ත කල්යාණ මිත්තා භවිසාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ පමත්තා භවිස්සන්තේ මය මෙත්ත අප්පමච්ඡා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ කරේ අස්සද්දෝ භවිස්සන්ති මය මෙත්ත ශ්‍රද්ධා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අහිරිකා භවිස්සන්ති මය මෙත්ත හිරිමනා භවිස්සාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අනොත්ථාපේ භවිස්සන්ති මයමෙත්ත ඔත්තාපි බයිසාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ අපස්සුතා බයිසන්තේ මයමෙත්ත බහුසුතා බවිසාමාතේ සල්ලේකෝ කරණීයෝ පරේ කුසේතා බවිසන්තේ මයමෙත්ත ආරද්ධ විරියා බවිසාමේතේ සල්ලේකෝ කරණීයෝ පරේ මොට්ටස්සතේ බවිසන්තේ මයමෙත්ත uppattiත සති භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ දුප්පඤ්ඤෝ භවිස්සන්ති මයමෙත්ත පඤ්ඤා සම්පන්නෝ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ පරේ සම්දිට්ඨේ පරාමාසේ ආධානගාහේ දුප්පටිනිස්සග්ගේ භවිස්සන්තේ මයමෙත්ත අසන්දෙට්ඨේ පරාමාසේ අනාදාන ගාහේ සුප්පටිනිස්සග්ගේ භවිස්සා මාතේ සල්ලේකෝ කරණීයෝ චිත්තුප්පාද පරියායෝ චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝපනවාදෝ කායේන වාචායේ අනුවිධීයනාසෝ තස්මාතිහ චුන්ද පරේ විහිංසකා භවිස්සන්තේ මයමෙත්ත අවිහිංසකා භවිස්සාමාතේ චිත්තං උප්පාදේ තබ්බම් පරේ පානාති පාතේ භවිස්සන්තේ මයමෙත්ත පානාති පාතා පටිවිරතා භවිස්සාමාතේ චිත්තං උප්පාදේ තබ්බම් පේයාලම් පරේ සම්දෙට්ඨේ පරාමාසේ ආධානගාහේ දුප්පටිනිස්සග්ගේ භවෙස්සන්තේ මයමෙත්ථ අසන්දෙට්ඨි පරාමාසේ අනාධානගාහේ සුප්පටිනිස්සග්ගේ භවිස්සාමාතේ චිත්තං උප්පාදේ තම්බම් පරිකම්මන පරියායෝ සේයතාපි චොන්ද විසමෝ මග්ගෝ තස්සාස්ස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්ඛමනාය සේයතා විපනචුන්ද විසමන්තිත්තං තස්සාස්ස අඤ්ඤං සමන්තිත්තං පරික්ඛමනාය ඒවමේව කෝතුන්ද විහිංසකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති පරික්කමනාය පානාතිපාතිස්ස පුරිස පුග්ගලස්ස පානාතිපාතා වේරමණී හෝති පරික්කමනාය අදින්නාදායිස්ස පුරිස පුග්ගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරික්කමනාය අබ්‍රහ්මචාරිස්ස පුරිස පුග්ගලස්ස අබ්‍රහ්මචර්යා වේරමණී හෝති පරික්ඛමනාය මුසාවාදිස්ස පුරිස පුග්ගලස්ස මුසාවාදා වේරමණී හෝති පරික්කමනාය පිසුනා වාචස්ස පුරිස පුග්ගලස්ස පිසුනාය වාචාය වේරමණී හෝති පරික්කමනාය පරුස වාචස්ස පුරිස පුග්ගලස්ස පරුසාය වාචාය වේරමණී හෝති පරික්කමනාය සම්පප්පලාපිස්ස පුරිස පුද්ගලස්ස සම්පප්පලාපා වේරමණී හෝති පරික්‍රමනාය අවිජ්ජාලුස්ස පුරිස පුද්ගලස්ස අනවිජ්ජා හෝති පරික්‍රමනාය ව්‍යාපන්න චිත්තස්ස පුරිස පුද්ගලස්ස අභ්‍යාපාදෝ හෝති පරික්‍රමනාය මිච්ඡාදිට්ඨිස පුරිස පුද්ගලස්ස සම්මාදිට්ඨි හෝති පරික්කමනාය මිච්ඡා සංකප්පස්ස පුරිස පුද්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරික්කමනාය මිච්ඡා වාචස්ස පුරිස පුද්ගලස්ස සම්මා වාචා හෝති පරික්කමනාය මිච්ඡා කම්මන්තස්ස පුරිස පුද්ගලස්ස සම්මා කම්මන්තෝ හෝති පරික්‍රමනාය මිච්ඡා ආජීවස්ස පුරිස පුද්ගලස්ස සම්මා ආජීවෝ හෝති පරික්‍රමනාය මිච්ඡා වායාමස්ස පුරිස පුද්ගලස්ස සම්මා වායාමෝ හෝති පරික්‍රමනාය මිච්ඡා සතිස්ස පුරිස පුද්ගලස්ස සම්මා සති හෝති පරික්කමනාය මිච්ඡා සමාධිස්ස පුරිස පුද්ගලස්ස සම්මා සමාධි හෝති පරික්කමනාය මිච්ඡා ඥානිස්ස පුරිස පුද්ගලස්ස සම්මා ඥානං හෝති පරික්කමනාය මිච්ඡා විමුක්තිස්ස පුරිස පුද්ගලස්ස සම්මා විමුක්ති හෝති පරක්කමනාය තේන මෙද්ද පරියොට්ටි තස්ස පුරිස පුද්ගලස්ස විගත තේන මෙද්දතා හෝති පරික්ඛමනාය උද්ධතස්ස පුරිස පුද්ගලස්ස අනුද්ධච්ඡං හෝති පරික්ඛමනාය වේකිච්චිස්ස පුරිස පුද්ගලස්ස තින්න විචිකිච්ඡතා හෝති පරික්ඛමනාය කෝධනස්ස පුරිස පුද්ගලස්ස අක්ඛෝදෝ හෝති පරක්කමනාය උපනාහිස්ස පුරිස පොග්ගලස්ස උපනාහෝ හෝති පරික්කමාය මක්ඛිස්ස පුරිස පොග්ගලස්ස අමක්ඛෝ හෝති පරික්කමනාය ඵලසිස්ස පුරිස පොග්ගලස්ස අපලාසෝ හෝති පරික්කමනාය ඉස්සොකිස්ස පුරිස පොග්ගලස්ස අනිස්සා හෝති පරික්කමනාය මච්චරිස්ස පුරිස පොග්ගලස්ස අමච්චරියං හෝති පරික්කමනාය සටස්ස පුරිස පොග්ගලස්ස අසාටේයං හෝති පරික්කමනාය මායාවිස්ස පුරිස පුග්ගලස්ස අමායා හෝති පරක්කමනාය තද්දස්ස පුරිස පුග්ගලස්ස අත්තද්ධියං හෝති පරික්කමනාය අතිමානිස්ස පුරිස පුද්ගලස්ස අනතිමාන්‍යෝ හෝති පරක්කමනාය දුබ්බජස්ස පුරිස පුද්ගලස්ස සෝවචස්සතා හෝති පරික්කමනාය පාපමිත්තස්ස පුරිස පුද්ගලස්ස කල්යාණ මිත්තතා හෝති පරික්කමනාය පමත්තස්ස පුරිස පුද්ගලස්ස අප්පමාදෝ හෝති පරික්කමනාය අස්සද්දස්ස පුරිස පොග්ගලස්ස සද්ධා හෝති පරික්කමනාය අහිරිකස්ස පුරිස පොග්ගලස්ස හිරි හෝති පරික්කමනාය අනොත්ථාපිස්ස පුරිස පොග්ගලස්ස ඔත්තප්පං හෝති පරික්කමනාය අප්පසුතස්ස පුරිස පොග්ගලස්ස බාහුසච්ඡං හෝති පරික්කමනාය කුසීතස්ස පුරිස පුද්ගලස්ස විරියාරම්භෝ හෝති පරක්කමනාය මුට්ටසතිස්ස පුරිස පුද්ගලස්ස උපට්ඨිත සතියා හෝති පරික්කමනාය දුප්පඤ්ඤස්ස පුරිස පුද්ගලස්ස පඤ්ඤා සම්පදා හෝති පරික්කමනාය සංලෙක්ඛි පරාමාසේ ආධානගාහේ දුප්පටේ නිස්සග්ගිස්ස පුරිස පුද්ගලස්ස අසන්දිට්ඨි පරාමාසේ අනාදාන ගාහේ සුප්පටිනිස්සග්ගිතා හෝති පරික්කමනාය උපරි භාව පරියායෝ සේයථාපි චොන්ද ඒකේති අකුසලා ධම්මා සබ්බේතේ අදෝ භාවං ගමනීයා ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරි භාවං ගමනීයා ඒවමේව කෝචුන්ද විහිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති උපරි භාවාය පානාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාති පාතා වේරමණී හෝති උපරි භාවාය අදින්නා දායිස්ස පේයාලම් සම්දිත්‍ති පරාමාසී ආධානගාහි දුප්පටේ නිස්සග්ගිස්ස පුරිස පුග්ගලස්ස අසන්දිට්ඨි පරාමාසේ අනාදාන ගාහේ සුප්පටි නිස්සග්ගිතා හෝති උපරි භාවාය පරිනිබ්බාන පරියායෝ සෝවත චුන්ද අත්තනා ඵලිප ඵලිපන්නෝ පරම් ඵලිප ඵලිපන්නං උද්ධරිස්සති තේ නේසංඨානං විජ්ජති සෝවතචුණ්ඩ අත්තනා අපලිප පලිපන්නෝ පරම් පලිප පලිපන්නං උද්ධරිස්සති තේඨානමේ තං විජ්ජති සෝවතචුණ්ඩ අත්තනා අදන්තෝ අවිනීතෝ අපරිනිබ්බතෝ පරං දමෙස්සති විනස්සති පරිනිබ්බාපෙස්සති තේ නේතණ්ඨානං විජ්ජති සෝවතචුණ්ඩ අත්තනා දන්තෝ විනීතෝ පරිනිබ්බතෝ පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සති තේ ථානමේතං විජ්ජති ඒවමේව කෝචුන්ද විහිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති පරිනිබ්බානාය පානාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාති පාතා වේරමණී හෝති පරිනිබ්බානාය අදින්නාදායිස්ස පුරිස පුද්ගලස්ස අදින්නාදානා වේරමණී හෝති පරිනිබ්බානාය අබ්‍රහ්මචාරිස්ස පුරිස පුද්ගලස්ස අබ්‍රහ්මචර්යා වේරමණී හෝති පරිනිබ්බානාය මුසාවාදිස්ස පුරිස පුද්ගලස්ස මුසාවාදා වේරමණී හෝති පරිනිබ්බානාය පිසුනා වාචස්ස පුරිස පුග්ගලස්ස පිසුනාය වාචාය වේරමණී හෝති පරිනිබ්බානාය පරුස වාචස්ස පුරිස පුග්ගලස්ස පරුසාය වාචාය වේරමණී හෝති පරිනිබ්බානාය සම්පප්පලාපෙස්ස පුරිස පුග්ගලස්ස සම්පප්පලාපා වේරමණී හෝති පරිනිබ්බානාය අවිජ්ජාලුස්ස පුරිස පුද්ගලස්ස අනවිජ්ජා හෝති පරිනිබ්බානාය ව්‍යාපන්න චිත්තස්ස පුරිස පුද්ගලස්ස අභ්‍යාපාදෝ හෝති පරිනිබ්බානාය මිච්ඡාදිට්ඨිස පුරිස පුද්ගලස්ස සම්මාදිට්ඨි හෝති පරිනිබ්බානාය මිච්ඡා සංකප්පස්ස පුරිස පුද්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරිනිබ්බානාය මිච්ඡා වාචස්ස පුරිස පුද්ගලස්ස සම්මා වාචා හෝති පරිනිබ්බානාය මිච්ඡා කම්මන්තස්ස පුරිස පුද්ගලස්ස සම්මා කම්මන්තෝ හෝති පරිනිබ්බානාය මිච්ඡා ආජීවස්ස පුරිස පුද්ගලස්ස සම්මා ආජීවෝ හෝති පරිනිබ්බානාය මිච්ඡා වායාමස්ස පුරිස පුද්ගලස්ස සම්මා වායාමෝ හෝති පරිනිබ්බානාය මිච්ඡා සතිස්ස පුරිස පුද්ගලස්ස සම්මා සති හෝති පරිනිබ්බානාය මිච්ඡා සමාධිස්ස පුරිස පුද්ගලස්ස සම්මා සමාධේ හෝති පරිනිබ්බානාය මිච්ඡා ඥානිස්ස පුරිස පුද්ගලස්ස සම්මා ඥානං හෝති පරිනිබ්බානාය මිච්ඡා විමුක්තිස්ස පුරිස පුද්ගලස්ස සම්මා විමුක්ති හෝති පරිනිබ්බානාය තීන මෙද්ද පරියුට්ඨිතස්ස පුරිස පුද්ගලස්ස විගත සීන මිද්දතා හෝති පරිනිබ්බානාය උද්දතස්ස පුරිස පුද්ගලස්ස අනුද්දච්ඡං හෝති පරිනිබ්බානාය වේ චිකිච්ඡස්ස පුරිස පුද්ගලස්ස තින්න විචිකිච්ඡතා හෝති පරිනිබ්බානාය කෝදනස්ස පුරිස පුද්ගලස්ස අක්කෝධෝ හෝති පරිනිබ්බානාය උපනාහිස්ස පුරිස පුද්ගලස්ස අනුපනා හෝ හෝති පරිනිබ්බානාය මක්ඛිස්ස පුරිස පුද්ගලස්ස අමක්ඛෝ හෝති පරිනිබ්බානාය පලාසිස්ස පුරිස පුද්ගලස්ස අපලාසෝ හෝති පරිනිබ්බානාය ඉස්සුකිස්ස පුරිස පුද්ගලස්ස අනිසා හෝති පරිනිබ්බානාය මච්චරිස්ස පුරිස පුද්ගලස්ස අමච්චරියං හෝති පරිනිබ්බානාය සටස්ස පුරිස පුද්ගලස්ස අසාටේයං හෝති පරිනිබ්බානාය මායාවිස්ස පුරිස පුද්ගලස්ස අමායා හෝති පරිනිබ්බානාය තද්දස්ස පුරිස පුද්ගලස්ස අත්තද්ධියං හෝති පරිනිබ්බානාය අතිමානිස්ස පුරිස පුද්ගලස්ස අනතිමානෝ හෝති පරිනිබ්බානාය දුබ්බජස්ස පුරිස පුග්ගලස්ස සෝවචස්සතා හෝති පරිනිබ්බානාය පාපමිත්තස්ස පුරිස පුග්ගලස්ස කල්යාණ මිත්තතා හෝති පරිනිබ්බානාය පමත්තස්ස පුරිස පුග්ගලස්ස අප්පමාදෝ හෝති පරිනිබ්බානාය අස්සද්දස්ස පුරිස පුද්ගලස්ස සද්ධා හෝති පරිනිබ්බානාය අහිරිකස්ස පුරිස පුද්ගලස්ස හිරි හෝති පරිනිබ්බානාය අනොත්ථාපිස්ස පුරිස පුද්ගලස්ස ඔත්තප්පං හෝති පරිනිබ්බානාය අපස්සුතස්ස පුරිස පුද්ගලස්ස බාහු සච්ඡං හෝති පරිනිබ්බානාය කුසීතස්ස පුරිස පුද්ගලස්ස විරියාරම්භෝ හෝති පරිනිබ්බානාය මුට්ටස්සතිස්ස පුරිස පුද්ගලස්ස උපට්ඨිත සත්තා හෝති පරිනිබ්බානාය දුප්පඤ්ඤස්ස පුරිස පුද්ගලස්ස පඤ්ඤා සම්පදා හෝති පරිනිබ්බානාය සන්දෙට්ඨ පරාමාසේ ආධානගාහේ දුප්පටේ නිස්සග්ගස්ස පුරිසපුග්ගලස්ස අසන්දෙට්ඨේ පරාමාසේ අනාධානගාහේ සුප්පටේ නිස්සග්ගිතා හෝති පරිනිබ්බානාය ඉති කෝ චොන්ද දේශිතෝ මයා සල්ලේක පරියායෝ දේශිතෝ චිත්තුප්පාද පරියායෝ දේශිතෝ පරික්කමන පරියායෝ දේසිතෝ උපරිභාව පරයායෝ දේසිතෝ පරිනිබ්බාන පරයායෝ යං කොහොචොන්ද සත්තාරං කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝ සම්මයා ඒතානි චොන්ද රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජහයත චොන්ද මාපමාදත්ත මාපච්ඡා විප්පටිසාරිනෝ අහුවත්තහ අයං වෝ අම්හාකං අනුශාසනේතේ ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා මහාචුන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති චතුත්තාරේස පදා උත්තා සන්දයෝ පංච දේසිතා සුත්තන්තෝ සල්ලේ කෝ නාම ගම්භීරෝ සාගරූපමෝ සල්ලේක සුත්තං අට්ඨමං